දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීනාස මගේ දැන් කාම භවයේ කියන්නේ අපි කාම ලෝකයක ඉපදෙන අවස්ථාවේ ස්වාමීනාස එතනදී ප්‍රසාද කියන්නේ ආයතන හට ගන්න ප්‍රසාද රූප හට ගන්න සති කීපයක් ගත වෙනවනේ ස්වාමීනාස දින 72ක් කාම භවයේ මේ ජලාභුජ තත්වයෙන් පහළ එහෙමයි ජලාභුජ තත්වයේ ස්වාමීනාස මිනිස් අපි කියන මිනිස්සෙක් කියලා ඔව් එතකොට ස්වාමීනාස දැන් ආයතනේ කොහොමද මන ආයතනයත් එතකොට සති කීපයක් ගිහිල්ලානේ හටගන්නේ නෑ මන ආයතනය ප්‍රතිසන්දි විඥානයත් එක්කම සක්‍රියයි එතකොට දැන් දැන් මෙතන නාම රූප පත්‍ය සලායතනං කියලා කිව්වට එතන ආයතන හයම පසුව පහළ වෙනවා කියන එක නෙමෙයි ඒ නාම රූප ධර්ම තමයි මේ ෂඩ ආයතනේ ක්‍රියාත්මක වෙන්න පදනම් වෙන්නේ කියන එක තමයි එතන පැහැදිලි කරන්නේ එතකොට ඔව් එතකොට ඒකයි මම අර මුලින්ම පැහැදිලි කළේ සිතත් එක්කම තමයි චෛතසික ධර්ම පහළ වෙන්නේ සිත සිත ඇතිලා පස්සේ චෛතසික පහළ වෙනවනේ හැබැයි සිත නිසා තමයි චෛතසික පහළ වෙන්නේ කියලා කියන්නට සිද්ධ අන්න ඒ වගේ කතාවක් තමයි මෙතන කියන්නේ අවශේෂ ආයතන පසුව පහළ වෙනවා හැබැයි එතන මන ආයතන ඒ ප්‍රතිසන්දි විඥානය ඔව් ඒක තමයි සමහර කියන්නේ ශබ්ද චිත්ත සාධාරණ සිත් ටික පහළ වෙනවා. ඔව්. එතකොට මන ආයතනය. ඒක මම හිතුවේ සන්නස්සද මන ආයතනය පහළ වෙන්නේ නැත්නම් අපිට සිත් චිත්තවල හට ගැනීමක් නැහැනේ. චිත්තවල හට ගැනීමක් නැත්නම් අපිට ආයුෂය පවත්වාගෙන යන්න විදිහක් නැහැ. විදිහක් නැහැ. මන ආයතන ක්‍රියාත්මක වෙනවා. මන ආයතන ක්‍රියාත්මක වෙනවා. මන ආයතන ක්‍රියාකාරීත්වන ප්‍රතිසන්දිසිත නිරුද්ධ වෙනකොටම ඒහා සමාන සිත් පෙළක්. ඒ කියන්නේ අපි භවංග සිත හැටියට හඳුනා ගන්නවා. ආ එහෙමයි සාරා. තමයි ජීවිතේ පවත්වාගෙන යන්නේ ඒ නිසයි සාරා. ඒ භවංග ඒ නිසා තමයි චිත්ත පරම්පරාව භවංග කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ භවය පවත්වන්නේ සිත් පෙළ විසින්. ඔව් ස්වනස එතකොට මේ මන ආයතනයෙන් අපි ගන්න අරමුණු පෙර භවයන් වල අරමුණු දෙසන කියන්නේ භවාංග සිතෙන් ගන්නෙම ප්‍රතිසන්දියේදී ගත්තු අරමුණ ප්‍රතිසන්දියේදී ගත්තේ පෙර භවයේ සිද්ධ කරන ලද කුසල කුසල කර්ම ආරම්භණයක්නේ ඒ අරමුණම ගනිමින් තමයි භවාංග සිත ජනිත වෙන්නේ ඊට පස්සේ භවාංග සිත ඛණ්ඩණය වෙන්නේ වෙනත් ආරම්මණයන් මනසට පැමිණෙනකොට. එතකොට චක්කුසෝත ගහන જીවහා කාය ආයතනයන් පහළ වෙන තෙක් ඒතනත්තාට වෙනත් වෙනත් పూర్ව සංඥා මතුවෙලා මනෝවිඥානයන් ජනිත වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අර චිත්ත වීති මගින් ජවන්සිට ඇති වෙනවා ඒත් නේ ජවන්සිට ඇති. හරි. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.